උපන්න. අවිජ්ජා අනිච්චා සංකතා පටිච්චසමුප්පන්න. ඥානතෝ එවං පස්සතෝ අන්තරා ආසවණක්කයා හෝති. එතන මේ පැහැදිලි කිරීම අපිට පේනවා. ඒකයි මහණෙනි මෙසේ ඒ සංස්කාරද අනිත්‍ය සංකතේ පටිච්චසමුප්පන්නේ දැන් සංකාර ඒ මේ ඒ තෘෂ්ණාද අනිත්‍ය සංකතය පටිච්චසමුප්පන්නය වේදනාව අනිත්‍ය සංකතය පටිච්චසමුප්පන්නය ස්පර්ශය අනිත්‍ය සංකතය පටිච්චසමුප්පන්නය. ඒතර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධය තමයි මෙතනදී මෙයා එකින් එක එකින් එක ගන්න අනිත්‍ය සංකතය පරිසම්පන්නයි කියලා. මොකද දෙයක් කියලා ගන්නකොට ඒක පොත මේස හදන කියලා ඒක ස්කන්ධයෙන් හැදෙන ස්කන්ධයම කියනවනම් ඒ ඒ සියල්ලම වචනෙන් වචනේ ඒකම දෙයම කියන්න පුළුවන්. එතකොට මේ සූත්‍රයේ මෙතනදී සිංහලෙන් ලියලා තියෙන මෙන්න මේ වාක්‍ය අපිට සිද්ධ වෙනවා ඒ වාක්‍ය ඔබ ඔබට පෙන්නන්න ඒ වාක්‍යයේ තේ සූත්‍රය තුල නැති බව තේරුම ලියනකොට දාලා තියෙන බව. ඒක තමයි මහණෙනි මෙසේනු දන්නා දක්නා මහානාට අරහන් මාර්ගයට අන්තරා අනත්තරව අරහත් ඵලයට පත්වේ කියන එකක් මේ සූත්‍රයේ එහෙම දෙයක් නැහැ. නමුත් තේරුම ලේනකොට මේ මානසිකත්වය තමයි අපි කිය පන්න පාට කණ්ණාඩියක් දාලා සූත්‍ර දිහා බැලුවොත් ඒ පාට කණ්ණාඩියෙන් පේනවා කියලා. ඒ මේ අපි අර හැම දෙයක්ම මේ අරහත් ඵලය මේක රහත් වෙනවා මේ රහත් ඵලය මේ රහත් වෙන කෙනෙක් ඉන්න ඔන්න ඔය වගේ කණ්ණාඩියක් දාගෙන බැලුවොත් ඔය හැමතැනම ඕක ඕක තමයි ලියන්නේ ඒක තමයි මේ සූත්‍රවල තේරුම් ලියනකොට කරලා තියෙන්නේ නමුත් එහෙම දෙයක් මේ සූත්‍රය තුල ඒ වාක්‍ය තුලවත් නැහැ ඒ කියන්නේ මේ අරහත් ඵලයටපත් වෙනවා කියන එකක් නැහැ මෙතන මෙතන තියෙන්නේ ඥානතෝ එවම් පස්සතෝ අන්තරා ආසවාන කය හෝති. ඒ කියන්නේ ආසවශයලා යනවා කියලා විතරයි තියෙන්නේ. ඉතින් ඔකට අරහත් ඵලයක් ගැන කියන්න අවශ්‍යතාවක් නැහැ. ඒ කියන්නේ මේ මේ රහත් භාවයේ රහතන් වහන්සේලා කියලා කෙනෙක් හදන්න යන්න එපා කියන එකයි අපි කියන්නේ. එහෙම කෙනෙක් නෙමෙයි මෙතන. කෙනෙක් නැති වෙන එකටයි අරහත් කියන්නේ. අනන්තරයි කියන්නේ. ඒ අනන්තරය කියන්නේ කෙනෙක් නෙමෙයි. තවත් ඒ සත්වයේ කදාගත මේ ආත්ම අනාත්ම ධර්මය ඔබට ගිලිහිලා යනවා. මේ මේ සියුම්ම තියෙනවා මේ වාක්‍ය තුළ ආත්ම සංඥාවක්. ඔය අරහ ඔය අරහත්වේ කරා ඔය අරහත් ඵලය ගැන පෙන්වන්න ගිහිල්ලා. එහෙම කරන්න යන අවශ්‍යතාවයක් නැහැ. මේ කියන්නේ ආශ්‍රව කෙලෙෂය වෙලා යනවා. ඒ ආශ්‍රව කෙලෙෂය වෙනකොට කෙනෙක් පුජ්‍යලයක් ආත්ම කතාවක් නැහැ. ආත්මය දිය වෙලා යනවා. ඉතින් ඒක ඔබගේ දැන ගැනීමට ඒක ඔබගේ අවධානය යොමු වෙන්න ඕනේ තරම් මේ සූත්‍ර දිහා බලනවා නම් ඒක බලන්න ඕනේ අනාත්ම ධර්මයක් විදියටයි. තවත් කෙනෙක් හම්බ වෙන්න බෑ අවසානයේ රහත් රහත් ඵලයටපත් වුණු කෙනෙක් ඉන්නවා කියන අදහසක් ලියන්න බෑ. එහෙම ලියවීමක් මේ තුළ තියෙනවා. ඒක නිසාම එම කියන්නේ. රූපේ ආත්මයයි නොම දකි. වැලිදු ආත්මේ රූපවත් නොකොට දකි. මහණෙනි යම් මේ සමනුප්පස්සනාවක් වේනම් ඒ සංස්කාරයයි. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේද? කුමක් සමුදය කොට ඇත්තේද? කුමක් ಜಾති කොට ඇත්තේද? කුමක් ප්‍රභව කොට ඇත්තේද? මහණෙනි අවිදු සම්පහසෙන් හටගත් වේදනා පහස්නාලද අසෘතවත් පෘ탁ජනහට ඒ උපන් තෘෂ්ණායක ඇද්ද ඒ සංස්කාර එයින් උපන්නේ. සංස්කාර ඉපදෙන්න හේතු වෙනවා. එතකොට මේ තෘෂ්ණාව ඒ කියන්නේ අපි කිව්වා දෙයක් කියලා ගත්ත එකමයි එතරම්යි උපදින ඒකටමයි ආරෝපණය. ඒකමයි දෙයක් කරගන්නේ. එතකොට සංකාර කියන්නේ දෙයක් සංස්කාර කියන්නේ දෙයක් කරගත්ත එක පොත මේසේ ඇඳ. එතකොට ඒකටම තියෙන ඇලීම බැඳීම ඒකට තියෙන වටිනාකම් අගේ ඒකම තමයි දෙයක් වෙන්නත් හේතු. ඒකයි කිව්වේ මේ තෘෂ්ණාව කියන වචනේ තෘෂ්ණාව කියන වචනයක් විදිහට අල්ලගත්තොත් මේකේ අර්ථය හරය ඔබට පේන්නේ. හරය නම් අපි මේ වර්ණ ශබ්ද වලටම බල ගැන්වීමක් වෙනවා. ඒකයි අපි කිව්වේ ආරෝපණයක් ඇති වෙනවා කියලා. දෙයක් වගේ දැනෙන ගතියක් එනවා. අනේ එතනම ආත්මය කියන ගතියක් එනවා. ආත්මීය දැනීමක් එනවා. නැත්තම් මෙතන ආත්ම කතාවක්, ආත්ම දැනීමක්වත් ඇත්තටම මේ සබාධම තුල නැහැ. මේක හැදෙන හැටි තමයි මේ පැහැදිලි කරන්නේ. ඒකට හැදෙන හැටි මනාකොට ඔබට දැනෙන්නේ මේ ශබ්ද වර්ණ වලින් එකතු වෙන විදිය දැක්කොත් විතරයි. ඒක සූත්‍රයේ පැත්තෙන් බැලුවොත් න හේව කෝ රූපං අත්තතෝ සමනුප්පස්සති අපේච කෝ රූපවත්තං අත්තානං සමනුප්පස්සති යා කෝ පන සා භික්ඛවේ සමනුපස්සන සංඛාරෝ සංඛාරෝ කින් සමුදයෝ කිං ජාතිකෝ කි භාවෝ කිම් භාවෝ අවිජ්ජා සම්ප අවිජ්ජා සමත සම්පංජේය භික්ඛවේ වේදේත වේදේ වේදේිතේන පුට්ටස්ස අසුත වාතෝ පු탁ජනස්ස uppanna tanha තථා තතෝජෝ සෝ සංඛාරෝ ඉතිකෝ භික්ඛවේ සෝපි සංඛාරෝ අනිච්චෝ සංඛාරතෝ පටිච්ච සමුප්පන්නෝ සපි තණ්හා වේදනා එතකොට පස්ස අර රූප වේදනා සංඥා සංකාර කියපු එක එතකොට අවිජ්ජා අනිච්චා සංකතා සමුප්පන්නන්ත සමුප්පන්නා එවම්පිකෝ භික්කවේ ජානතෝ එවම් පස්සතෝ අන්තරා ආසවණං කයා හෝති. ආසවණං කයා හෝති කියන එක මේ ආශ්‍රව ෂය වෙලා ඒ ඒ එතරම්දී ආයිමත් අවසානයේදී ආයි මේ අරහත්ත්වයටපත් වෙන කෙනෙක් ඉන්නවා කියන එකක් නෙමෙයි. ඒ ආශ්‍රව කෙලෙස් ඡය වෙලා ගිලා ඒ ආත්ම ආත්ම සංඥාව ගිලිහිලා යන තැන තමයි කය හෝති කියලා කියන්නේ. તો සක්කාය කියන්නේ කය හැදෙන එක කා හෝති කියලා මෙතන අනේක එතන ආයි දෙයක් හැදෙන්න බෑ. ඒක නොපෙනෙන මායමෙන්වත් දෙයක් නිරූපණය වෙන්න බෑ. ඒතකොට අනාත්ම ධර්මය හමු වෙන්නේ නැහැ. ඒතකොට දැන් පැහැදිලි මේ මේ මේ පැහැදිලි කිරීම කලේ එතකොට රූපේ දෙයක් බවට පත් වෙන ආකාරය රූපේ කියලා අපි ගත්ත දේ හැදෙන ආකාරය. එතකොට දෙයක් කරගත්තොත් එතන තියෙන්නේ. එතකොට මේ මේ මේ මේ කජ්ජනීය සූත්‍රයේ මනාකොට හැමතැනම තියෙනවා මේ කතාව අනාත්ම ධර්මයක් කියන්නේ. ආත්ම කතාවක් නැති බව. ඒක හැදෙන ශබ්ද වර්ණ එකතු වෙලා ඒක බල ගැන්වෙලා චිත්තාරෝපණය හැදෙන හැටි. දෙයක් කියලා ගන්න එක. රූපේ ආත්ම වශයෙන් නොම දකි. ආත්ම රූපවත් කොට නොදකි. අර රූපං වත්තතෝ අමනුස්පස රූප රූපවත්තං වාත්තතෝ සමනුප්පසති රූපස්මින් වාත්තාන සමනුප්පස්සේ අත්තනිවා රූපං සමනුප්පසති කියපු කාරණා. කියන්නේ මේ හදාගත්ත රූපය කියලා කියන්නේ මේ අපේ මේ ශරීරය නෙමෙයි. මේ රූපය කියන්නේ මේ රූපය කියන්නේ අපිට වෙන රූප ආරම්මනේ. අපි එක පෙන්නවා. ශබ්දේ යමද්ද පොතක්ද මේසයක්ද ඇඳක්ද ඒ කියන්නේ දෙයක් පෙන්වනවා. එහෙනම් දෙයක් පෙන්ගත්තත් ඒ දෙයක් තියෙනවා. දෙයක් කරගත්තේ කොහොමද කියන එකයි අපි කතා කරන්නේ. එතකොට මේ රූපේම ආත්මය කරගන්න. එතකොට මේ දේම පොතමයි ආත්මය කියන්නේ. අන්නේ තේරුම ඊටාම වැද. වැදගත් ඔබට. එතකොට පොතමයි ආත්මය කියන්නේ. ආත්මයමයි පොත කියන්නේ. පොතෙන්තර ආත්මයක් නැහැ. ඒ කියන්නේ පොතෙන්තර මමෙක් නැහැ කිව්වේ ඒකයි. දැන් අර ආයතන වලින් එන ශබ්ද වර්ණ ගන්ධ රස පහස දැන් මේවනේ ආයතනින් එන ශබ්දයයි වර්ණයයිනේ ශබ්දයයි වර්ණයයිනේ දැන් අපිට අසකන දිවනාසය කයෙන් ඔය ద్వාර ඔස්සේ එන්නේ. ඒතර ඒව එකට එකතු වෙලානේ මෙතන දෙයක් හැදෙන්නේ පොත කියලා. පොත කියන්නේ ශබ්දයක් එකට තියෙන අඩතලයක්. ඒතර ඒක තමයි චිත්තයක් කියන්නේ. ඒතර දැන් දෙයක් මෙතන හැදුනොත් වෙන්නේ මොකද්ද? ඒ දෙයක් කියලා හදාගත්තොත් මොකද වෙන්නේ දෙයක් කියලා එතන හැදෙන තැන. ඒ කියන්නේ ස්පාක් කරනකොට එතන දෙයක් හැදෙනවා. ඒක ඒක තමයි චිත්ත නියාමයේ, ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාමයේ ඒක සබහාදාමයෙන්ම නිර්ණායකය. ශබ්ද වර්ණ එකට එකතු වෙලා දෙයක් බවට ආරෝපණය වෙලා දැනෙන ස්වභාවය. නමුත් මේක විග්‍රහ කරන්න ඕනේ. පැහැදිලිවම මෙතන ආත්මයක් එහෙම කතාවක් නැහැ. හැබැයි එතන පොත කියලා දෙයක් හැදෙනකොට පොත තියනවා කියන්නේම මේ පැත්තේ පොත දකින මමත් ඉන්නවා. සූත්‍රයේ විදිහට කතා කරනවා නම් අන්න රූප රූපං අත්තතෝ සමනුපස්සති. ඒක රූපය අපි දෙයක් කරගෙන ආත්මයක් කරගන්නවා කියන්නේ දෙයක් කරගන්න. එතකොට රූප රූපං අත්තතෝ සමනුපස්සති. එතකොට රූපය ආත්මයක් කරගෙන රූපය තුල ආත්මයක් තියෙනවා කියන්නේ පොත තියෙනවා වෙලා. එතකොට රූප වත්තං වත්ත සමනුපස්ස රූප පොතමයි රූපේ වෙලා. එතකොට රූපයම පොතම දෙයක් වෙලා. එතකොට රූපයම දෙයක් වෙලා ආත්මයක් වෙලා. එතකොට ඒ වගේමයි රූපස්මින් වාත්තාන සමුපස්සති. එතකොට ආත්මය තුල එතකොට මේ ආත්මීය දැනීම තුල මේ පොත තියෙනවා. එතකොට එතකොට පොත තුල ආත්මීය දැනීමක්. එතකොට පොත තුල දෙයක් කියන වටිනාකමක් අපිට හම් වෙලා තියෙනවා. මේක පොතෙන් අපි දකින්න ඕනේ. දැන් ගොඩක් අය හිතන්නේ මේ රූපවත්තංග අත්තතෝ සමනුප්පසති කියනකොට මේ මේ කතා කරන්නේ කාර්ගජකයි. මේ ශරීරය තමයි මේ මේ මේ කණ්ණාඩියෙන් දකින රූපය කියන්නේ. එහෙම එහෙම තමයි මූලික අවස්ථාවේ කෙනෙකුට පැහැදිලි කරන්න වෙන්නේ. නමුත් මේක කතාව ඊට වැඩිය ගැඹුරුයි. මේ ශරීරය කියන්නේ මේ පොත වගේම තමයි. පොත කියලා දෙයක් අපි හිතුවේ කොහොමද සිතින්? ඒ සිත කියන්නේ මොකද්ද? ඒ ස්කන්ධ, ශබ්ද වර්ණ ගන්ධ රස එකතු වෙන එකට තමයි සිත කියන්නේ. මනෝවිඤ්ඤාණ. මනෝවිඤ්ඤාණ කියලා අපි කියන්නේ මොළය ඇතුලේ තියෙන මේකක් නෙමෙයි කියලා. ඒක මෙතන සකස් වෙන ස්පාක් එක තුලම සකස් වෙන අර වට්ටම් වට ඊගාව ස්පාක් දෙයක් මේ දකින්නකොට මේ ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. බොහොම වේගෙන් සිද්ධ වෙන සිද්ධිය මේ පැහැදිලි කරගෙන යන්නේ මෙන්න මේම සිද්ධියක් වෙන්න කියන්නේ. සිත හැදෙන හැටි තමයි මේ පැහැදිලි කරන්නේ. කජ්ජනේ සූත්‍රය සම්පූර්ණයෙන්ම තියෙන කජ්ජනීය වග්ගයම තුලම තියෙන සිත ඇදෙනට. මේක ඊටාම ගැඹුරු තරම් මේ පැහැදිලි කරන්නේ. ඒක දෙයක් පොතක් මේසයක් ඇදක් ගහක් ඉරක් කොලක් කොහමද ඇදුනේ? එන ආත්මය නැත්තම් මේක අනාත්මකත ශබ්ද වර්ණ ශබ්ද වර්ණ වලින් එන ස්පාක් එක තුල ආරෝපණය කොහමද ආයි? චුම්බක ආරෝපණය කියනවනේ අපි අර කැරකෙන තුළ හැදෙන අන්න ඒ වගේ මෙතනක් තියෙනවනේ විදුලිත් ආරෝපණය මෙතන චිත්ත ආරෝපණයක් තියෙනවා. ඒක ශබ්ද වර්ණ වලින් හැදුන එකක් තියෙනවා. අන්න ඒකයි. රූපං අත්තතෝ සමනුපස්සති කියනකොට මේ මේ කර්කජ කය නෙමෙයි මේ කියන්නේ. කණ්ණාඩියෙන් දකින්න එක නෙමෙයි. දැන් පොත කියලා දෙයක් නෑ වගේ. පොත කියලා දෙයක් නෑ වගේ. පොත කියලා දෙයක් අපිට හම්බ වෙන්නේ නෑනේ. එතකොට අපිට මේසේ ඇඳන් පුටු කියලා දෙයක්වත් නැහැ. එතකොට අපේ රූපෙත් කණ්ණාඩියෙන් දැක්කොත් අපි හිතන එකක්නේ පොත කියලාත් අපි හිතන එකන්නේ. පොත කියලා දැන් හිතන දෙයක් කොහොමත් නැහැනේ කොහෙවත්. ඒ වගේම අපි කියලා අපි හිතාගෙන ඉන්න එකත් කොහෙවත් හම්බෙන්නේ නැහැ. ඒකත් ඒ විදිහම තමයි. ඒකත් ඒකත් අපි චිත්තය මේ ඔක්කොම විඥාන මායාවටනේ අසුවේ. ඒ ඔක්කොම විඥාන මායාව වෙන්නේ කියන්නේ. එහෙනම් එහෙම දෙයක්කුත් විඥාන මායාව කියන පොත කියලා දෙයක් හම්බෙන්නේ නැත්නම් ඒකත් බොරුවක් න ะ. මේකත් බොරුවක් කියනවා. එහෙම දෙයක්කුත් නැහැ. දැන් මේක ඊටාම ගැඹුරුයි නැවත නැවත හොඳින් විමර්ශනය කරන්න හොඳින් අධ්‍යයනය කරන්න එතකොට වැටහෙවි ඒ කියන්නේ මේ කියන්නේ මොකද්ද කියලා මේ කියන්නේ යන්නේ අපි හිතන දෙයක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ අපි කියලා කෙනෙකුත් නැහැ මේ භාෂාවත් වැරදි ශබ්ද වර්ණ වලින් එන එකට මේ වර්ත වචන උච්චාරණය සම්පූර්ණයෙන්ම වචන පව ආත්මීය ස්වභාවයක් තියෙන එකක් දෙයක්. වචනයක් කිව්වොත් දෙයක්. පොත කිව්වොත් දෙයක්. මේස කිව්වොත් දෙයක්. මම කිව්වොත් දෙයක්. හැබැයි දෙයක් නැහැ කොහෙවත්. තාම කැමරුයි එතකොට. ශබ්ද වර්ණ වල කොහෙන්ද දෙයක්? අන්න එතන හැබැයි මේ රූපං අත්තතෝ රූපං අත්තතෝ සමනුපසති කියන්නේ ගොඩාක් අයට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මම මේ මේ ශරීර කූඩුව තමයි මේ කියන්නේ. මේ ශරීර කූඩුව ආත්මයන් නෙමෙයි කියන එකයි කියන්නේ කියලා. නෑ ඒක නෙමෙයි ඔය කියන්නේ. ඊටත් වැඩිය ගැඹුරු දෙයක්. ඒ තරම් බොළඳ විදියට ගන්න එපා. ඒක එක අධියරක් හරේ. එහෙම හිතා ගන්න. හැබැයි ඒක ඊට වැඩිය ගැඹුරුයි. ඒක තමයි පොත මේස ඇදමයි දෙයක් කියන්නේ. ඒකත් ආත්මයක් ආත්මියක් නෙමෙයි කියන එකයි කියන්නේ. ඒතර අපි ආත්මය කියලා හිතන්නේ මේ මේ මේ මේ ශරීරනේ මේ මමනේ මේ මමනේ නෑ ඔය ගහත් එකයි ඔකත් එකයි. දැන් ගහ හුස්ම ගන්න හිතලා නෙමෙයි ගහ පෘථිවිසාරේ උරා ගන්න හිතලා නෙමෙයි ගහේ අර කේශනාංශික ඔස්සේ ඒ ගමන් කරන්නේ ඒ හිතලා නෙමෙයි ගහේ gediya දෙන්නේ හිතලාද ගහේ එතකොට අත් කොළ හැදෙන්නේ හිතලාද ඒක මේ ඒක සබාදාම සංසිද්ධියක් ඒ ගහේ. ඒ වගේම තමයි මේ ශරීරේ. අපි හුස්ම ගන්න හිතලා නෙමෙයි අපි කැම දිරවන්නේ හිතලා නෙමෙයි අපේ ඇඟේ ලේ ගමන් කරන්නේ හිතලා නෙමෙයි. එතකොට මේ ගහයි ශරීරය අතර කිසි වෙනසක් නැහැ. දැන් මෙතන වෙනස තියෙන්නේ මේ චිත අර ස්පාක් එක අර ශබ්ද වර්ණ වලින් ස්පාක් වෙලා හැදෙන චිත්තාරෝපණය. එතන එතන තමයි අපි එතකොට මේ කතා කරන්නේ. ගහට අපිට සිතක් පණවන්න බෑ. ගහට එතකොට ආත්ම කතාවකුත් නෑ. සිතක් හැදෙනවා කියන්නේ ඒ සිතත් එක්කම ආත්මය දැනීමක් ඒ දෙයක් බල දෙයක් නිරූපණය කරනවා. දැන් ගහ කොහොම තන කොසිම තනකින් දෙයක් නිරූපණය කරන්නේ. නමුත් මෙතන දෙයක් නිරූපණය. ඒතර මේසයක් පුටුවක් ඇඳක් මේ හැම එකම ශබ්ද වර්ණ තියෙන. දැන් මෙතන සුද්දෙක් හිටියොත් එයා කියන්නේ නෑනේ මේකට මේසෙ කියලා. යකඩ ටේබල්, chair. ඒ ශබ්ද වෙනස්. ඒ ශබ්ද වර්ණයනේ එතකොට මේ හැදිලා තියෙන චිත්තේ. ශබ්ද වර්ණ වලටම වෙන් වුණොත් චිත්තේ හම්බ වෙන්නේ නැහැ. අන්න මේ ආත්මය කියන එක රූපං අත්තතෝ සමනුපස්සක මේ රූපය තුල ආත්මයක් තියෙනවා. අපි දෙයක් හදාගෙන ඒක ආත්මයක් ආත්මීයව ගත්ත නිසායි දෙයක් හැදෙන්නේ. ඒක ඇතුළෙමයි තියෙන්නේ. රූපේම ආත්මය කියලා සාමාන්‍ය දෘෂ්ටිය තුලයි අපි හිර වෙලා ඉන්නේ. ඒ දෘෂ්ටිය තියෙන්නේ රූපේ ආත්මය කියලා අරගෙන ආත්මය තුල රූපයක් තියෙනවා කියලා අරගෙන රූපේම ආත්මය කියලා අරගෙන ආත්මෙම රූපය කියලා. ඒතර ආත්මයම තමයි දෙයක් කියලා ගත්තොත් දැන් මේසේ තිබ්බොත් තමයි මෙතන මම ඉන්නේ. දැන් මේසේ තිබ්බොත් මේස් දැන් මෙතන තියෙන මේසේ පුටු ඇඳන් ඒව ටික විතරයි අත්තම. මම කියලා කතාවක් නැහැ. මේක මම කියන එක අපි හදාගත් එකක්. දෘෂ්ටිය තුළ. බලන්නකො මේසේ පුටු ඇඳන් මේසේ ඒ ඒ එච්චරයිනේ තියෙන්නේ. එච්චරයි වෙන මම මම කොහෙද ඉන්නේ? මම කියන්නේ ශරීරයද? නෑනේ හිතනේ. හිතනේ මැරෙන්නේ හිත නැති නිසානේ කය වල්ලන්නේ. ඒතර මම කියන්නේ හිතන හිත කොහෙද තියෙන්නේ? හිත තියෙන දනකුත් නැහැ. ඒක හිත කිව්වේ මොකද්ද මේ? අර පොත මේසේ ඇඳන්ම තමයි. ඒ පොත මේසේ ඇඳන් කියන්නේ ඒව නැතුනොත් මොකද වෙන්නේ? මමත් නැහැ. ඒකයි පොත තිබ්බොත් තමයි මෙතන මම ඉන්නේ. බාහිර දෙයක් නැත්තම් මමත් නැහැ කිව්වේ ඒකයි. ඒකයි අභ්‍යකාශය ඉපදුනොත් ඔබත් නැහැ කියලා කිව්වේ. අයි කතා කරන දෙයක් නැහැ. මේ වගේ බාහිර ශබ්ද වර්ණ වලින් ඇතුළු දෙයක් එකතු වුනොත් තමයි චිත්තාරෝපණය තියෙන්නේ. ශබ්ද වර්ණෙන් දෙයක් ආව එකම තමයි චිත්තාරෝපණය. ආත්මීයද. ඒකම තමයි ආත්මය මම. දැන් එතන මෙතන මෙහෙම දෙයක් නැහැ කියන මෙතන මෙහෙම දෙයක්වත් නැහැ. ආත්ම කතාවකුත් නැහැ. ඒව තිබ්බොත් තමයි ඒ තමයි මම. ඒක දකින මම ඉන්නවා. අන්න මමත් ඉන්නවා කියලා හිතෙනවා. දැනෙන ඒ ආරෝපණය තුලම ඇති වෙයි. ඒ තමයි මම. ඒසෝමස් මේ මගේ. එහෙනම් ඒක මම ඉන්නවා මගේ නේක. ඒක දකින මමත් ඉන්නවා. එහෙනම් ඒක මගේ. එහෙනම් මමත් ඉන්නවා. ඒක දකින මම ඉන්නවා. ඒක පොත. පොතක් නම් ඒක දෙයක්. දෙයක් කවුද දැක්කේ මම. එහෙනම් ඒතර ආත්මයක්වත් තියෙනවා. අන්න නේතා මම නේසෝමස් නමේසෝ අත්තා කියන්නේ මේක හොඳින් ලියාගත්තොත් විතරයි. බාහිර පොතෙන්තර මමෙක් නෑ කිව්වේ ඒකයි. ඒක මේක තමයි පරම සත්‍ය ඊටාම් පිරිසිදු ගාම්භීර වටිනාම මුළු සමාජෙම සෝතාපන්න වෙන මේ මේ මහා ගාම්භීර ආందోලනාත්මක මේ මේ හෙලිදරව්වක් මේ තුල තියෙනවා. මේක විශාල අභියෝගයක් මුළු සමාජයට මේක ගන්න පුළුවන් නම් හොඳයි. ගන්න එක පහසු නෑ සුකර නෑ. මේක ප්‍රායෝගික පැත්තෙන් තමයි මේක අවබෝධයට එන්නේ. මේක දැනුමෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි පොතකින් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ ධර්මය කියන්නේ. මේක ලුණු වගේ ලුණු කණ එක දැනෙනකම් මිසක් පොතක කවදාවත් ලියන්න බෑ. ලුණු රහ පොතේ ලියන්න බෑනේ කවදාවත්. මේ වගේ මේකත් ආත්මය දැනෙනකම් මිසක් පොතේ ලියන්න පුළුවන් කන් නෙමෙයි. ආත්මය දැනෙන එක පොතේ ලියන්න පුළුවන්ද? කවදාවත් ලියන්න බෑ. ඒ කියන්නේ පොත මේ සඳහන් කියලා දැන දැනීමමයි ආත්මය කියන එක. එහෙම දෙයක් කොහෙවත්ම නෑ ඒක ආරෝපණයක් අනිත් එක. චුම්බක ආරෝපණය වගේ විදුත් ආරෝපණය වගේ චිත්ත ආරෝපණය කියන එක. මෙතන කාජනීය සූත්‍රයේ මේ මේ මේ මේක මනා හෙලිදරව්වක් වෙනවා මේක මේක හොඳින් අපි නිරීක්ෂණය කරන්න ඕනි තැනක් බොහොම සූක්ෂම තැනක් බොහොම ගැඹුරු තැනක් මේ ධර්මයේ තියෙන වටිනාම සම්දිස්ථානය මෙතනයි ආර්ය භූමියත් පෘථග්ජන භූමියත් වෙන් වෙන තැනත් මෙතනයි ආත්මයක් කරගන්න එකමයි පෘථග්ජන භූමිය ආත්මයක් නොගන්න එකමයි ආර්ය භූමිය දෙක වෙන් වෙන සම්දිස්ථානයත් මෙතනමයි එහෙනම් අරියාණන් දස්සාව කියන තැනට මෙතන මේ දර්ශනය දැක්කොත් විතරයි හැම දෙයකම මිදෙන ස්වභාවයක් එයාට එන්නේ. එහෙම වුණොත් තමයි අර අවදිමත් ස්වභාවයට ස්මතු වෙන්නේ. එහෙම වුණොත් තමයි කෙලෙස් ඡය වෙන ඒ සිහිය අවදි වෙන්නේ. මෙතන සූත්‍රය අනුගත කරන්නේ ආත්මය දෙන ස්වභාවය විතරයි. අනිත් සූත්‍රවල ඔබට දකින්න ලැබෙනවා ඒ කෙලෙස් ඡය වෙන ස්වභාවය ටික සේරම සත්‍ය දැක්කොත් විතරයි මේ මේක වෙන්නේ කියන එක පැහැදිලි කරනවා මතන. මේ සූත්‍රවල පවා වචනවල තියෙන මෙන්න මේ වචන වචන ඔස්සේ අපිට මේක මේක සංකීර්ණ කරලා තියෙන එක තමයි මේක පිරිසුදු කරගන්න බැරි වෙච්ච එක තමයි අපිට මේ ධර්මයේ හමු නොවෙන්නේ හේතු වෙලා තියෙන්නේ කාලයේ වැලිතලාවට සැඟව ගියා කිව්වෙත් අන්නේ නිසාමයි. දාපි ප්‍රත්‍යක්ෂතාවයකින් මේක දැක්කොත් තමන්ගේ ප්‍රායෝගික එහෙම අවබෝධයක් ඇතිව දැක්කොත් ඔහුට මේක තුල ධර්මයේ පෙන්වන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ සූත්‍රය මෙතන ධර්මයේ තියෙනවා. මෙතන ආත්ම කතාව මෙන්න මෙතනයි. මේක මේ ශරීර කතාවක් නෙමෙයි. මේක බාහිර මේසපුටු ඇඳන් තියෙන කතාව පොට පොතෙන්තර මමෙක් නෑ කිව්වේ ඒකයි. එහෙනම් දකින්නේ මොකද්ද? ඒකමයි ආත්මේ. ඔන්න ඔතනින් ගත්තොත් තමයි ආත්මය කියන එක ගිලිලා ගිහිලා අනාත්ම ධර්මය හමු වෙන්නේ. රූපං රූපේ ආත්ම වශයෙන් නොම දකිනම් ආත්මේ රූපවත් කොට නොදකිනම් වැලිදු රූපේ ආත්මේලා දකිනම් මහණෙනි යම්මේ සමනු සමනුපස්සනාවක් වේනම් ඒ සංස්කාරයයි ඉතින් මෙතන බොහොම මේ වචන මෙයා බොහොම පරිස්සමින් මේක ගන්න ඕනි. මේක නිතරම මේ සමාජයට සාකච්ඡා වෙනවා නම් හොඳයි. එහෙම වුණා නම් තමයි මේවා හොඳට මීට වැඩි සුද්ධ කරලා එළියට ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එක පාටම කෙනෙක් ඇහෙනකොට එක පාටම මේක වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේක ගැඹුර දැනෙන්න පුළුවන්. ඒක නිසා ඔබත් මේවට උනන්දු කරන්න ඕන නිසායි මේ සූත්‍ර විශේෂයෙන්ම ඉස්සරහට ගන්න හේතුව. ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේද කුමක් සමුදය කොට ඇත්තේදයත් ජාතිය කොට ඇත්තේදයත් ප්‍රභව කොට ඇත්තේදයත් ඒ මහණෙනි අවිදු සම්පස්සේ උපන් වේදනා සමනුස්පසනාය උපන්නේ අසුරදා පුතග්ජනයට හටගත් තෘෂ්ණාවම වේ. නමුත් මේක අපි සූත්‍රයේ පැත්තත් බලන්න ඕනේ. න හේව කෝ රූපං අත්තතෝ සමනුප්පස්සති න රූපවත්තං අත්තාන සමනුප්පස්සති. අපචෝ න අපේ අපිච්චනෝ කෝ අත්තනි රූපං සමනුප්පස්සති. යකෝ පන භික්ඛවේ සමනුප්පස්සනා සංකාරෝ සෝ සංකාරෝ කිනිදානෝ කින් සමුදයෝ කින් ජානි ජාන ජානත ජාතිකෝ කි භව අවිජ්ජා සමුප්පාන සමුප්පස් පස්සජේන භික්ඛවේ වේදේන පුට්ටස්ස අසුතවතෝ උදක්ජනස uppannā tanhā තතෝජෝ සෝ සංඛාරෝ. තොර මේකේ සූත්‍රය දිල බැලුවම අපිට පේනවා තණ්හාව තතෝජෝකෝ සංඛාරෝ උපදනේ. ඒතර මෙන්න මේ මෙන්න මේ වචන වලට බොහොම පරිස්සමෙන් මේක අර අපි පැහැදිලි කරන ස්වභාවයට ඔබට හොඳට වැටෙනවා. ඒ කියන්නේ මේ චිත්තාරෝපණයමයි ඒ ස්වභාවයමයි තණ්හාව, එයමයි තෘෂ්ණාව, එයම එතකොට මේ සංඛාර හටගන්න හේතු වෙනවා කියන එක. මේ සංඛාර හටගන්න හේතු වෙන ආකාරය. ඒක දෙයක් කර ගන්නොත් ඒක සංඛාරයක්මයි කිව්වෙත් අන්නේ නිසාමයි. ඉතිකෝ භික්ඛවේ සෝපි සංඛාරෝ අනිච්චෝ සංකතෝ පටිච්ච සමුප්පන්නෝ තණ්හා අනිච්චා සංකතා පටිච්ච සම්පන්නෝ. එතකොට මෙතන මහණෙනි මේ සංඛාරයෝද අනිත්‍යයි. සංකතය ඒ කියන්නේ මේ අපි දෙයක් පොත පොතක් මේසයක් කියන එකට දැන් සංකාර ඒක පොතක් මේසයක් කියන ඒ සංකාරත් ඒක ඇත්තක් වෙන්නේ ඒක සංකතයි සංකතයි කියන්නේ ශබ්ද වර්ණයක් පොත කියන්නේ ශබ්දක විවරණයක් ඒ කියන්නේ චිත්තයක් කියන්නේ ඒතර එහෙම දෙයක් නැහැ නේ ඒක අනිත්‍යයි ඒක එහෙම දෙයක් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ අපි හිතන කිසිම සංකාරයක් කොහෙවත් නැහැ ඒතර අනිත්‍යයි සංකතයි ඒක සකස් වෙච්ච එකක් පටිසම්පන්න එක අර පටිච්ච වෙලා ගැට එකතු වෙලා හැදිච්ච එකක් ඒ තෘෂ්ණාද අනිත්‍යයි සංකතය පටිසං එහෙමනම් ඒ අහස හතගත්ත චිත්තාරෝපණේ අර කියන තෘෂ්ණාමාන කියන එක තණ්හාමාන දිට්ටි ඒකත් ඒ හටගත්ත එක එතකොට අර චිත්තාරෝපණය කියන එක ඒකත් එතකොට සංකතය පටිසමුපන්න ඒ වගේම ඒ නිසා හටගත්ත ඒ අවිද්‍යාව ඒ ස්පර්ශය එතකොට සංකතයි ඒ මොන දේ හටගත්තද පටිසමුපාදෙම සංකතයි එතකොට ඒ සංකතය තුලයි තියෙන්නේ පටිසමුපන්නයි කියන එක මහණෙනි මෙසේ දන්නා දක්නා මහානාට මාර්ගයට ඉක්බිතිව එතකොට අර අරකම කියන ආශ්‍රව කෙලෙස් ඡයවිගෙන යනවා මාර්ගයට ඉක්බිතිව කියන්නේ. මොකද මේ වරහ මේ වචනේ ලියනකොට මේ මේ ලියන්නේම අර විදිහට තමයි මේ ඔය අරහත් ඵලය කියන ඒ වචනේම තමයි දාලා ලියන්නේ. නමුත් මේක සූත්‍රය තුල තියෙන නම් එහෙම නෙමෙයි. ඥානතෝ එවං පස්සතෝ අන්තරා ආසවානං කයවෝති. ඥානතෝ එවම් පස්සතෝ අන්තර ආසවානං කයා හෝති කියන්නේ ආස්ව කෙලෙස් ඡය වීගෙන යනවා කියන එක. ඒ ඥානතෝ ඒක ඒක ඒක දන්නවා දැනමින් මිදිමින් ආශ්‍රව කෙලෙස් ඡය වීගෙන යනවා මේ විදිහට සත්‍ය දකින්නවා නම් පමණයි සිද්ධ වෙන්නේ. ඔකෝය අරහත් ඵලය කියන වචනේ දැම්මට අරහත් ඵලය කියන වචනෙට වඩා මේක තේරුම් කරන්න පුළුවන් එතකොට. සූත්‍රය දිහා බැලුවා. සූත්‍රයේ හැම දෙයක් නැහැනේ. සූත්‍රයේ තියෙන ඥානතෝ ඒවම් පස්සතෝ අන්තරා ආසවණං කයවත. ඒකේ හොඳට තියෙනවා මේ ඒක දකින කෙනාගේ ආශ්‍රව කෙලෙස් ශේවිගෙන යන බව. ඒ කියන්නේ මේක දකින්නේ ආශ්‍රද අනුසෝතය තුළ ඊටපු ගායක්නේ. ඒතර අනුසෝත අනුසෝතය තුළ ආශ්‍රව කෙලෙස් හටගත්තානේ. හටගත්ත ආශ්‍රව කෙලෙස් ශේවිගෙන මේ සත්‍ය දකිනකොට. ඕක තමයි අර වචනේ එක වචනේ දාන එක අර ඒ වචනේ අල්ලගෙන අද ඒක උපාදාන කරගෙන අරහත් ඵලයේ කියලා එකක් අදාගෙන ඒකේ කියන විතර නමුත් මේ ආශ්‍රව කෙලෙස් ඡය වෙගෙන යන එක තමයි සූත්‍රවල හැමතැනම තියෙන්නේ අරහත් ඵලයේ කියලා වචනයක් දාගත්තාම අර ධර්මය හමු වෙන්නේ ධර්ම මාර්ගය හමු වෙන්නේ ධර්ම මාර්ගය තුල තියෙන ආශ්‍රව කෙලෙස් ඡය වෙන කියන එකයි අරහත් ඵලය කියන වචනේ සිංහල තේරුමේ ලියන එක වචනේ ඒකට මේකේ මේ සූත්‍රය තුල කියන කාරණා ඔබට ගිලිහි යනවා එතකොට ඒකයි එහෙම කිව්වේ රූපය ආත්මය වශයෙන් නොම දකීනම් ආත්මේ රූපවත් කොට නොදකීනම් රූපය ආත්මේ පිහිටියෝ නොදකී නොම දකීනම් වැලිදු ආත්මේ රූපේලා යන්නේ ඒ කෙනා තමයි ඒ කියන්නේ ආත්මේ රූපේ ඇත්ත කරගත්තා කියන්නේ. මේක හැදෙන හැටි දැක්කේ නැත්නම් ඒ රූපේ ඒ කියන්නේ ඇත්ත කරගන්නවා. එහෙනම් යම් සමනුපස්සනාවක් වේනම් ඒ සංස්කාරය ඒ සංස්කාරය කුමක් නිදාන කොට ඇද්ද තෘෂ්ණාව නිදාන කොට ඇත ඔය විදිහටම තමයි දිගටම යන්නේ රූපය ආත්මයයි නොදකි රූප වත්තං කොට නොදකි ඒ විදිහටම තමයි යන්නේ සමනුපස්සනාව කියනම් සංඛාරය සංඛාරය කුමක් නිදාන කොට ඇත්තේද කුමක් සමුදය කොට ඇත්තේද ජාති කොට ඇත්තේද ප්‍රභව කොට ඇත්තේද අර විදිහටම තමයි වේදනාව සමනුපස්සනාවයි එතකොට මහණෙනි අවිදු සම්පස්යෙන් හටගත් යම් වේදනාව පහස්නා ලදද අසුතවත් පෘථග්ජනහට ඒ තෘෂ්ණාව එයින් උපන්නේ එයින් උපන්නේ කියන එකත් මේකේදී තා වැදගත් වචනයක්. එයින් හටගත්තා කියන එක මේකේ හැමතැනම තියෙනවා. එතකොට මේ සූත්‍රවල හැමතැනම මේක දකින්න ලැබෙනවා. එයින්ම හටගෙන එයින්ම එයින්මයි හටගන්නේ. එතකොට ඒ ඒ නිසාම හටගත්ත කියන එකත් එතනදී සඳහන් වෙන්නේ. මහණෙනි රූපය ආත්මයයි නොම දකිනම් ආත්මය අර විදිහටම දිගටම රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ස්වභාවයම පැහැදිලි කරනවා. එතකොට අතරම මේකේ ඊටාම දීර්ඝ පැහැදිලි කිරීමක් මේකේ තියෙන්නේ. ඒක පිටු ගණනාවක් තියෙනවා. ඔබම අධ්‍යයනය කරන්න. හැබැයි මේ අපි වෙන්නපු ධර්මයේ පෙන්වන තැන ඊටාම සූක්ෂමයි ඊටාම වැදගත් සම්දිස්ථානයක් දකින්න උත්සාහ කරන්න. මහණෙනි රූපය ආත්මයයි නොම දකී රූපය ආත්මවත් කොට නොමදකි රූපය ආත්මයහිලා නොමදකි රූපයෙහිලා ආත්මේ නොමදකි වේදනාව ආත්මයහිලා නොමදකි වේදනාවේ ආත්මේ නොමදකි සංඥා ආත්මේ නොමදකි ආත්ම සංඥා ඇත්තකයි නොමදකි සංඥාව ආත්මයහිලා නොමදකි සංඥා වේලා ආත්මේ නොමදකි සංඛාර ආත්මයයි නොමදකි ආත්මේ සංකාරය ඇතැයි නොමතකි. සංකාරාත් වේලා නොමතකි. සංකාරේලා ආත්මේ නොමතකි. විඥානය අර සංකාර විඥාන ඔක්කොටම ওই විදිහට කියාගෙන යනවා. ඉතින් මෙතන දෙපැත්ත මේ දෙයක් තිබ්බොත් ඒකමයි ආත්මය කියන එක ඊටාම ඊටාම වටින තැනක් ඒකත් නෝනින් දකින්න ඕනේ. ආත්මය ඒ මම ආත්මය වෙමි. ඒ මම ලෝකයේ වෙමි. ඒ මම පරලෝවන්නේමි. ඒ නිත්‍යයේමි. ද්‍රවයේමි. ශාස්වතයමි නොපරණ සෑවියමි මෙබඳු දෘෂ්ටිය ඇත්තේ වේ මහණෙනි ඒ සාස්වත දෘෂ්ටිය වේ නම් ඒ සංස්කාරයයි අන්න දෙයක් තියෙනවා වගේ දැනෙන එකයි මේකෙදි ප්‍රධානම දැන් දෙයක් තියෙනවා කියලා දැනෙන්නේ දෙයක් තියෙනවා කියලා අපිට මේ දැන දැනීමයි එතකොට අපි මේ දෙයක් කර ගැනීමයි එතකොට මේ ආත්මීය දැනීම කියලා කියන්නේ. එතකොට ඒක අපි සූත්‍රයෙන් බැලුවොත් අපිචොක්කෝ එවන් දිට්ඨ දිට්ටි හෝති සෝ අත්තා ලෝකෝ අර ලෝකයක් හටගන්නේ මේ ආකාරයටයි. ඒතකොට මේ විදිහට ගත්තොත් දෙයක් තියෙනවා කියලා ගත්තොත් මෙලවක් තියෙනවා, පරලොවක් තියෙනවා. හැමදේම දෙවියන්, මරුන්, බඹුන්, මිනිසුන් සියල්ලම තියෙනවා කියලා ගන්න එකයි. ඒතකොට සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ. ඒකමයි එතකොට සාස්වත දෘෂ්ටිය, සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ. ඒතකොට දෙවියන්, මරුන්, බිනු අපි විතර සේරම සංකාර. ඒතකොට මෙලව පරලොව සේරම සංකාර. ඒතොර ඒවා තියෙනවා කියලා ගන්න එක තමයි. ඒතොර මෙතන දෘෂ්ටිය වෙන්නේ. ඒතොර තියෙනවා හැමදේම තියෙනවා තියෙනවා තියෙනවා. අපි අර කිව්වේ තියෙනවා තියෙනවා ගත්ත එක තමයි කියලා මෙතන මෙතන මෙතන ආරෝපණය චිත්ත ආරෝපණය හැදෙන්න හේතුව. ඒකම තමයි එතකොට මෙතන නැති දෙයක් තියෙනවා කියන එක තමයි ස්පාක් වෙන්න හේතුව අන්ත දෙක. ඔක අපි කියුවේ ස්පාක් ආකාර දෙකක වර්ණ ශබ්ද කියලා වෙනම ස්පාක් කරලා ඊට පස්සේ තියෙනවා වගේ දැනෙන ඒ හැදෙන එකක් තියෙනවා වගේ දැනනවා කියලා වට්ටම් වට්ටති කියන තැන ඒකම තමයි මේ කතා කරන්නේ වචන ගොඩාක් දැම්මට අපි ධර්මය අවබෝධයෙන් දැක්කොත් ඒ වචන අපිට එකක්වත් ලොකු වෙන්නේ නැහැ ධර්මයේම කතා කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. අපි චෝ දෛ සූත්‍රය තුලින් බැලුවොත් සෝ අත්තා සෝ ලෝකෝ සෝ පච්ච පෙච්ච භවිස්සාමි නිච්චෝ දූ සාසතෝ අපරිණාම ධම්මෝති යාකෝ පත සා භික්කවේ සසාදිට්ඨි සාසත දිෂ්ටි සංඛාරෝසෝ සෝපන සංඛාරෝ කින් නිදානෝ කින් සමුදයෝ කින් ජාතිකෝ කි භව අවිජ්ජා සම්පස්සංජේන භික්කවේ වේදේතං පුට්ටස්ස අස්සතෝ පු탁ජනස්ස uppāna තණ්හාය තතෝජෝ සෝ සංකාරෝ ඉතිකෝ භික්ඛවේ සෝපි සංකාරෝ අනිච්චෝ සංකතෝ පටිච්ච සමුප්පන්නෝ සාපි තණ්හා එතකොට වේදනා ඒ විදිහටම පස්ස වේදනා එතකොට ඒ විදිහටම අවිජ්ජා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නා එවම්පිකෝ භික්ඛවේ ඥානතෝ එවම් පස්සතෝ අන්තරා ආසවණංකය හෝති එතකොට මේ පැහැදිලි කරන්නේ දෙයක් හට ගන්න ආකාරය එතකොට මෙලොව පරලොව සේරම මේ විදිහට හටගත්ත බව මෙතන සඳහන් වෙනවා. එතකොට මේ පෙරලෙනසු ස්වභාවය මේ මේ පෙරලෙනසු ස්වභාවය කියන්නේ මේ ශබ්ද වර්ණ පෙරලෙන චිත්තයක් බවට පෙරලෙනවා. ඒ කියන්නේ ශබ්ද වර්ණ දැන් එන්නේ දැන් ඇහැට එන්නේ වර්ණය. කනට ශබ්දයක්. ඇඟට දැනෙන උණුසුම සිත තද ගතිය. මේක චිත්තයක් බවට පෙරලෙනවා. දෙයක් බවට පොතක් බවට පෙරලෙනවා. අන්න පෙරලෙනසලු දුෂ්ටය උපදිනවා. එතකොට දුෂ්ටයේ හැදෙනවා. මහණෙනි යම් හේ සාසද දුෂ්ටි අන්න එක තියෙනවා කියලා ගත්ත දුෂ්ටි. පොත තියෙනවා, මේසේ තියෙනවා, දරුවා ඉන්නවා, ඉර තියෙනවා, අද තියෙනවා. අන්න මම ඉන්නවා මේ රූපේ මගේ අන්න සාස්වත දුෂ්ටි හැදෙනවා. යම් මේ සාස්වත දෘෂ්ටියක් වේ නම් මේ සංස්කාරයයි සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේද කුමක් සමුදය කොට ඇත්තේද කුමක් ජාති කොට ඇත්තේද ප්‍රභව කොට ඇත්තේද මහණෙනි අවිදු සම්පස්සේ ඒ වේදනායි ප්‍රශ්නා ඒ අසෘතත් පු탁ජන තෙමයට තෘෂ්ණා මෙන්න මෙතන තෘෂ්ණාව කියන්නේ චිත්තාරෝපණය ඒ කියන්නේ ඒ නිසා හට ගන්න බැඳීම ඇලීම ඒ රාගදේශ මොස් අනේ ඒකමයි තෘෂ්ණාව කියන්නේ ඒ සංස්කාරයෙන් හටගත්තේ අන්නේ තෘෂ්ණාව කැමති ඒ ආරෝපණයත් ඒක ඇතුළෙන්මයි හටගත්තේ කියලායි කියන්නේ මානෙනි මෙසේ සංස්කාර නිදාණය මෙසේ සංස්කාරද අනිත්‍ය මේ සංස්කාරය පවතින්නේ නැහැ මානෙනි. සංකතේ ඒ සකස් වුණු දෙයක් යමානේ. සමුප්පන්නේ මේ එකතු වෙලා ඇදුනේ ශබ්ද වර්ණ ටික එකතු වෙලා ඇදුණු එකකය. තෘෂ්ණාය වේදනාය. එතකොට මේක ඇලෙන ස්වභාවය මේ චිත්තාරෝපණය. එතකොට වේදනාවක් තියෙන මේක විඳීමක් තියෙන. එතකොට ඒ හරහා ඇති වෙන ඒ ආලෝකයක් බලන්න දැනෙන දෙක සූර්යාලෝකයට ඇහැ ඇහැ දික් කරාම අපිට ඉන්න බෑනේ බලාගෙන. එතකොට ඇහැ ඊතර වේදනාවක් දැනෙනවා. අන්න ඒ වගේ දැන් දැන් මොන හරි දැන් කට්ටකින් ඇන්නා ඌයි ගාලා කියන වේදනාවක් එන. අන්න ඒ වගේ ශබ්දයටත් වේදනාවක් එනවා. වර්ණටත් වේදනාවක්. මේ ඔක්කොම එකතු වුනහම අර දැනෙන වේදනාව තමයි වේගයක් තුළ නැවත නැවත වැටීම තුළ අර පිටු 200ක පොතක දුවලා මේක ඇඳලා පොතක් දුවන වගේ පේනවා වගේ මේක ත්‍රිමාණ වෙලා අපිට චිත්‍රපටයක් වගේ සේරම ලෝකේ ඇත්ත වෙලා තියෙන මේ වෙලාව වෙනකොට. එතකොට මේක තමයි අපිට දකින්න ටිකක් අසීර වෙලා තියෙන්නේ. මේ ආත්මය කියන එක නැති බව. මෙතන තියෙන ශබ්ද වර්ණ කියන එක. මේවා ස්පාක් එක තුල ඇති වෙන මේ ආරෝපණයයි තෘෂ්ණාව තණ්හාව. ඒ ඒ ඇලෙන ගැටෙන ස්වභාවය ඒකයි රාගදේශමෝ ඒකයි ඇලීම ගැටීම ඒකයි තෘෂ්ණාව කියලා කියන්නේ වෙන එකක් නෙමෙයි. එතනම එන ආරෝපණය තුල බල ගැන්වීමක්. අර බඹර කරගෙනකොට බඹර විසීම බලයක් අරගෙන කරගෙන අනේ ආනෙඤ්ඤාබේ මේ අභිඤ්ඤා. ඒ කියන්නේ මෙතන එන්නේ අபிසංකරණයක්. රූප රූපත්තය සංකතං අபிසංකරෝති කියූපේක. රූපාන්තිකෝ ආසෝ රූපං කියපු එකෙත් මේ අර්ථයම ආවා කජ්ජනී සූත්‍රයේ. නමුත් රූප රූපත්තර අபிසංකරණයකට රූපේ දෙයක් බවට පත් නැවත නැවත නැවත නැවත ආරෝපණය වෙනවා. ඒක තුල අපිට ලෝකේ ඉන්නවා මමත් තියෙනවා කියලා දැනෙන එකක් තියෙනවා. මේක අති ගැඹුරුයි. අතිශය මේ ආත්මය හැදෙන හැටි දැක්කොත්. මහා මෙන්න මේක දකිනොත් තමයි ඒ ක්ෂය වෙලා යන්නේ රාගදේශ මොහ ක්ෂය වෙනවා කියලා කියන්නේ. ඥානතෝ එවම් පස්සතෝ අන්තරය ආසවානං කය හෝති කියලා කිව්වේ අන්න ඒ නිසා. එතකොට එයමයි එතකොට ඒ අරහත් මාර්ගයට ඉක්බිතිව ඒ එතකොට මේ මේ කතා කරන්නේ ඒ ආසව කෙලෙෂය වෙලා ගියොත් තමයි සියල්ලෙ මිදුනොත් තමයි ඔය අපි ඔය කියන්නේ ආනන්තරේ සුවේ කියන එක ආනන්තරේ ඵලයටපත් වේ. ආනන්තරේ කියන්නේ එතන එතන නෑ ආත්ම සංඥාවක්. එතන එතන අන්තරයක් හම්බ වෙන්නේ නැහැ. එතන මෙතන තියෙනවා කියන කතාවකුත් නැහැ. එතන අන්තර ආසවානං අනන්තරා ආසවානං කය හෝති කියලා කිව්ව එක ලොකු තේරුමක් මේකේ ඒකට හේතුව ආනන්තරිය ඒ කියන්නේ මේකේ මේකේ වචන පස්සේ යනවට වැඩිය මේකේ දැනෙන ස්වභාවයට ගියොත් දැනේ මේකේ ඇලෙන ස්වභාවයක් රාගයක් පිනවීමක් කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. කෙලෙස් ස්වභාවයක් සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා. මේ ශබ්ද වර්ණ වලට වෙන් වෙනවා කියන අර සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන තැන බුදුන් වහන්සේ පෙන්නන්නේ ditthe dittavattan කියන එකත් මෙතනමනේ. දෙයක් නැහැ කියනකොට ඒක තේරෙනවා. දුටු දෙයක් නැහැ, දුටු කෙනෙක් නැහැ කියනවා. එතකොට දටුවා නම් දුටුවා පමණයි කියනවනේ. එතකොට කොහොමද දෙයක් තියෙන්නේ? කොහොමද දෙයක් අන්න සංඛාර සබ්බේ සංඛාර දැක්කොත් විතරයි ඒ නැත්තම් ඒක හමු වෙන්නේ. රූපේ ආත්ම විශ්ේ නොදකි රූපේ රූප රූපේ ආත්ම විසින් නොදකි ආත්මේ රූපවත් කොට නොමදකි ආත්මේලා රූපේ ඇතයි නොමදකි රූපේලා ආත්මේ ඇතයි නොමදකි ඒ විදිහටම ගන්නවා වේදනා සංඥා සංකාර විඥාන ඒ විදිහටම ආත්මය කියලා දකින්නේ ආත්මයක් කරගන්න රූපෙම ආත්මය කියලා ගන්න ආත්මෙම රූපය කියලා ගන්න ඉතින් ඒ ඒ පැහැදිලි කිරීම තියෙනවා ඒ මම ආත්මේ ඒ මම ලෝකේමි දැන් මෙතන ඊට එහා ගිය පැහැදිලි කිරීමක් තියෙනවා ආත්මේලා විඥානේ නොමදකේ විඥානේලා ආත්මේ නොමදකේ කියලා කියලා ඊට පස්සේ කියනවා ඒ මම ආත්මේ ඒ මම ලෝකේමි ඒ මම පරලෝවෙමි ඒ මම නිට්ටය වෙමි ඒ පරලෝ මෙලව ඒකේ මරුන් බබුන් මිනිසුන් දෙවියන් සහිත භූමියම නැති වෙනවා. ඒ භූමියම සංකාරයක් වෙනවා බොරුවක් වෙනවා. නොය ඔක්කොම සිතුවිලි මායාවක් වෙනවා. ද්‍රව්‍යයෙන් සාස්වතයෙන් නොපෙළෙන සංගවියෙන් වැලිදු මෙබඳු දෘෂ්ටි ඇත්තෙද්ද නොවේ. එවැනි දෘෂ්ටියක්වත් මේ අවබෝධය තුළ හටගන්නේ නැහැ කියන. ඉතින් මම නොවන්නේ නම් මට පිරිකරද නොවන්නේ ඔන්න ඔය වචනේ තමයි මෙතන වරහන් ඇතුලේ දාලා තියෙනවා මම නොවන්නේ නම් මට දනවන්නේ කියන මම එතන හිටියොත් එතන පොත තිබ්බොත් තමයි මෙතන මම ඉන්නේ කියන එක තමයි මේ කියන්නේ. එතන මම නොවන්නේ නම් මෙතන මමත් නොවන්නේ. එතන ඒ නොවන්නේ නම් මෙතන මම නොවන්නේ. එතන ඒ නොවන්නේ නම් මෙතන මම නොවන්නේ. ඉතින් මම නොවේ නම් එය මටද නොවෙන්නේ. මම හිටියොත් තමයි මටත් වෙන්නේ. එතකොට ඒකක් තියෙනවා. යම් මේ උපජ්ජේන උපජ්ජති. යම් මේ උපජ්ජේ දෘෂ්ටියක් වේනම් ඒ සංස්කාරයයි. ඒ සංස්කාරය කුමක් නිදාන කොට ඇත්තේද? සමුදය කොට ඇත්තේද? ಜಾති කොට ඇත්තේද? භව කොට ඇත්තේද? ඒ පෘ탁ජන තෘෂ්ණාව උපතයි. ඒ තෘෂ්ණාව කියන්නේ මෙතන අර චිත්තාරෝපණේ. ඒ අල්ල ගැටන ස්වභාවයටයි, ඒ විඳීමයි, ඒ විඳීම වේදනාවයි, ඒ වේදනාවේ ඇලීමයි, එයයි තෘෂ්ණාව. එයයි එතකොට ಜಾති කොට තියෙන්නේ. ඒ ಜಾතියක් හටගන්න හේතු වෙලා තියෙන්නේ. ඒ සංස්කාර එයින් හටගත්තේ. තෘෂ්ණාවද එයින් මාටගත්තේ. මහනි මෙසේ සංස්කාරද හටගත් දෙයක් බැවින් සංකතේ පටිච්ච සමුප්පන්නේ එවන්නක් කොහෙවත් නැත. මහණෙනිය අනිත්‍යය ඒ තෘෂ්ණාද වේදනා ස්පර්ශයද ඒ අවිද්‍යාවමයි. දෙයක් කර ගැනීමම මහණෙනි අවිද්‍යාවයි. අපි මේ හිතන කියන කිසිවක් ඒ කියන්නේ කොහෙවත් අපිට හමු වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පන්නේ තුල අපි සකස් වෙන ආකාරයයි දකින්නේ. මහණෙනි මෙසේ දක්නා මෙසේ දන්නා මානට ඒ ආශ්‍රව කෙලෙස් ෂය වෙන්නේ ඥානතෝ එවම් පස්සතෝ අන්තරාය ආසවාණං කයා හෝති කියලා එතන සඳහන් කරනවා. මේක දිගින් දිගටම යනවා මේ පැහැදිලි කිරීම. එතන රූපේ ආත්ම වශයෙන් ඒ විදිහටම කියනවා අර විදිහම ස්වභාවයකින් ආයමත් පැහැදිලි කරනවා. ආත්මේලා වේදනාව ඒ විදිහටම කියනවා සංස්කාර ඒ විදිහටම කියලා විඥාන මේ දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙන එකම විදිහට යනවා දිගටම. මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් නොවේ. ඒ මම නොවෙන්නේ. ඒ මම ආත්මෙමි, ඒ මම ලෝකෙමි, ඒ මම පරලෝවෙමි, නිත්‍ය වෙමි ද්‍රවි වෙමි, සාස්වත වෙමි, නොපෙනෙන සුළු වෙමි. මෙබඳු දෘෂ්ටියක් ඇති නොවන්නේ. මෙබඳු එතකොට මෙබඳු දෘෂ්ටියක් ඇත්තෙක් නොවේ නම් මෙබඳු දෘෂ්ටියක් ඇති නොවේ නම් ඒ කියන්නේ මෙබඳු දෙයක් කියලා ගත්තේ නැත්නම් ඒ මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා මවෙක් ඉන්නවා පියෙක් ඉන්නවා දිව්‍ය ලෝකයක් තියෙනවා නිරයක් තියෙනවා ඔය එකක්වත් හම්බ වෙන්නේ නැහැ කියලා බුදුන් වහන්සේම දේශනා කරනවා ඒ කියන්නේ මරුන් බබුන් මිනිසුන් දෙවියන් සහිත භූමිය කියන්නේ බාහිර දෙයක් තියනවා කියලා ගත්ත අවිද්‍යා භූමිය කියලා මේ තුල ඔබට මනාකොට දකින්න ලැබෙනවා. ඉතින් බුදුන් වහන්සේ මේක දේශනා කරන එවන් දිට්ටි හෝති සෝ අත්තා සෝ ලෝකෝ සෝ පෙච්ච භවිස්සාමි නිච්චෝ දෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝති නොපි එවන් දිට්ටි හෝති න චස්සං නොච මේ සියාත භවිස්සාමි න මේ භවිස්සති අපි ච කෝ කංකි මෙතන තියෙන වචනයක් කකි හෝති වෙවික්කිච්චි අත්තිටං අත්තිටං තෝ සද්ද සද්දු. ඒතර මෙතන තියෙනවා ඇත්තටම මේ අර පිරිකර නොවන්නේ මේ කියන සිංහල තේරුම ලියලා තියෙන තැන ඒක ඊටාම වටිනවා. ඉදම් මම නොවන්නේ මිනා මටද පිරිකර නොවන්නේ කියන එක. ඒ සිංහලෙන් ලියලා තියෙනෙත් එහෙමයි. එතකොට ඉදි මම නොවන්නේ නම් මටද පිරිකර නොවන්නේ යන්නේ ඒක තමයි මේ එතකොට pāli භාෂාවෙන් මෙතන සූත්‍රය තුල පෙන්නන්නේ කික් බැලුවොත් ඒක ටිකක් හොඳින් විමර්ශනය කළා කක්කී හෝති විවික්කිච්චි අනිත්ත අනිත්තාන්තෝ සද්දමේ යාකෝ පනස බික්කවේ කං කීතා වෙවික්කිජ්ජීතා අනිත්තං ගත සද්ධාමේ සංකාරෝ සෝ පන සංකාරෝ කීනි දහනෝ කින් සමුදයෝ කින් ජාතිකෝ කිම් භවෝ අවිජ්ජා සම්පජ්ජය භික්කවේ වේදේත පුට්ටස්ස අසුතවාතෝ පු탁ජනස්ස uppannā tanhā තතෝජෝ සෝ සංකාරෝ ඉතිකෝ පුට්ටස ඉතිකෝ භික්ඛවේ සෝපි සංකාරෝ අනිච්චෝ සංකතෝ පටිච්ච සමුප්පන්නං තණ්හා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නං වේදනා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්න ඒසෝ අනිච්චෝ සංකතෝ පටිච්ච සමුප්පන්නෝ අවිජ්ජා අනිච්චා සංකතා පටිච්ච සමුප්පන්නෝ ඒවපි කෝ භික්ඛවේ ඥානතෝ එවම් පසතෝ අන්තර ආසවනක් යා හොති මෙන්න මේ විදිහට මේ සූත්‍රේ සම්පූර්ණයෙන් අපි ඒ අන්තිම වාක්‍ය තමයි ගොඩක් ඒක පැහැදිලි කරන්න ඇත්තටම ආ කියපු ටිකම තමයි මෙතන ගලපලා එක වාක්‍යකින් ඉදිරිපත් කරනවා බොහොම හොඳයි. ඒ කියන්නේ මේ මම මෙතන දෙයක් කියලා ගත්තොත් එතන ලෝකයක් එතනමයි, මෙලොවත් එතනමයි, පරලොවත් එතනමයි, ආත්මයත් එතනමයි, තණ්හාවත් එතනමයි, එතනමයි අස්මිමායත් තියෙන්නේ, භවයත් එතනමයි, ජාජරා මනසෝක පරිදේව සේරම තියෙන්නේ. එතකොට දෙයක් කළා ගත්ත තැනමයි. යම් මේ සැක කරන සුළු භවෙක් ඒ එතකොට මේ තියෙනවා නම් එතකොට ඉතින් මම නොවන්නේ නම් මට නොවන්නේ මතු නොවන්නේ නම් මතුද නොවන්නේ පිරිකර නොවන්නේ මෙබඳු දෘෂ්ටි ඇත්තෙක් නොවේ වැලිදු සැක කරන්න සුළු ඌයේ විචිකිච්ඡා ඇත්තේ සදා නිමාවට නොගියේ වෙයි මහණෙනි ඒ සැකයක් තියෙනවා නම් එතකොට ඒ සැකයක් තියෙනවා නම් ඒ සැකේ සැකේ තියෙනකන් ඒ කෙනාගේ ඒ කියන්නේ මේ දෘෂ්ටියේ මිදීමකුත් නැහැ. ඒ කියන්නේ විචිකිච්ඡා සැකේ තියෙනකන් දෙයක් මෙතන නැති බව දකින තාක්කල් ඒ කෙනාට ඒ දේ මිදීමකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේක ඊටාම වටිනවා මේ කියන තැන හොඳින් නුවණින් දකින්න ඕනි තැනක්. සැක සංකා තියෙනකන් ඒ කියන්නේ දෙයක් කියලා දැන්න තාක්කල් ඒ කෙනාගේ මිදීමක් නැහැ. කියන එක මේ වාක්‍ය තුලම දකින්න ලැබෙනවා. වැලිඳු සැක කරනොද ඌයේ විචිකිච්ඡා ඇත්තේ සදහම් මේ නිමාවට නොගියේ වෙයි මහණෙනි යම් මේ සැක කරන සුළු භවෙක් විචිකිච්ඡා විචිකිච්ඡා ඇති භවෙක් සදහම් මේ නිමාවට නොගිය භවෙක් වේ නම් ඒ සංස්කාර ඒදව සංස්කාරයයි ඒ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තේද කුමක් සමුදේ කොට ඇත්තේද කුමක් ಜಾති කොට ඇත්තේද කුමක් ප්‍රභව කොට ඇත්තේද යත් මහණෙනි අවිදු සම්පස්සයෙන් හටගත් වේදනා පස්නාලද ඒ අසෘතවත් පෘථග්ජනහට තෘෂ්ණාව උපන්නේ ඒ සංස්කාර එයින් හටගත්තේ ඒ සංස්කාර ඒක තෘෂ්ණාවත් ඒකෙන්ම හටගන්න තියෙන්නේ එයින් ඒ සංකාරය එයින්ම අටගත්තේ ඒ සංකාරය එයින්ම අටගත්තේ කියන එකට ඒ අවිද්‍යා සංකාරات එයින්ම අටගත්තේ තෘෂ්ණා සංකාරات එයින්ම අටගත්තේ කියන එකට එතකොට ඒකත් මනාකොට මේ සියල්ලම සංකාර නිසාම එතනම එතනම අටගන්න බව පැහැදිලි වෙනවා ඒක චිත්තාරෝපණයතර ශබ්ද වර්ණ එකතු වීම නිසා අටගත්ත ඒකෙම හටගත්ත ඇලීම ගැටීම ඒකෙම හටගත්ත තෘෂ්ණාව අස්මිමානේ තණ්හාව එයින්ම හටගත්ත එයින්ම දෙයක් කරගෙන එයින්ම ඒකෙන්ම දෙයක් ඊට පස්සේ ඒක තවත් ඒක බල ගැන්වීමක් තියෙනවා ඒක මෙලවක් කළා අරගෙන ඊට පස්සේ මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා, සියරම තියෙනවා කියලා අරගත්ත එක. ඒක දිව්‍ය ලෝකයක් තියෙනවා, නිර්යයක් තියෙනවා, මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා, මාත් තියෙනවා. මේ ඔක්කොම සංකාර බවටපත් වෙනවා. ඒකයි මරුන් බබුන් මිනිසුන් දෙවියන් සහිත භූමියක් හදාගෙන තියෙන අපි විසින්ම සංකාරයක්, මායාවක්, බොරුවක් ඇත්තක් කරගෙන ඉන්න බව මේකෙන් වැටේ. පටිච්ච සමුප්පන්න හටගත්තෝ මේ සියල්ලම පටිච්ච සමුප්පන්නෙන් හටගත්ත දෙයක් මිස ඒ කියන්නේ හේතු නිසා හේතුඵල ධහම තුල එතන සබහා ධහමේම නිර්ණායකයක් විදිහට මේ හටගත්ත ශබ්ද වර්ණවල මේ එකතුවෙන් හටගත්ත චිත්තාරෝපණයක් මිස එහෙම ආරෝපණයක් මිස චුම්බක ආරෝපණය විදුත් ආරෝපණය වගේ මෙතන මේ මේ චිත්තාරෝපණය කියන එක වෙනම ආරෝපණ ස්වභාවයකින් අපිට දකින්න ලැබෙනවා නම් ඒකේ විචිකිච්ඡාවක් සැකයක් නැතුව මේ ආත්මයක් කතාවක් කිසිම හම්බ වෙන්නේ නැති මේ ස්වභාවය තුළ තුළ ඒ මිදීම තුළ ඒ කෙනා සියල්ලෙන් මිදෙන ස්වභාවයයි මේ පෙන්눔 කරන්නේ. එතකොට මේ සංඛාර එයින් හටගත්තේ මහණෙනි මෙසේ ඒ සංස්කාර අනිත්‍යයේ සංකතයේ පටිච්ච සමුප්පන්නේ ඒ තෘෂ්ණාත් අනිත්‍ය සංකතේ පටිච්චසමුප්පන්නේ වේදනාවත් ඒ හටගත්ත යම් ඉඳීමක් දැනීමත් සියල්ලම සංකතේ පටිච්චසමුප්පන්නේ කියන එක ස්පර්ශ වේදනා සියල්ලම ඒ විදිහටමයි පැහැදිලිකයි පටිච්චසමුප්පන්නයි කියන්නේ අවිද්‍යා අනිත්‍ය සංකතේ පටිච්චසමුප්පන්නේ මහණෙනි මෙසේ දක්නා මෙසේ දන්නා මහානාට ඒ ආශ්‍රව කෙලෙස් ඡය වෙන්නේ කියන එක පැහැදිලි කරනවා එතකොට එවම්පිකෝ භික්ඛවේ ජාරතෝ එවම් පසතෝ අන්තර ආසවානං කයා හෝති කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. එහෙමනම් මේ මනාකොට දකින්න සියලු ආශ්‍රව කෙලෙස් ඡය වෙන්නේ දෙයක් දෙයක් කර ගැනීම තුල නෙමෙයි දෙයක් නැති බව දැකීම තුලයි. එහෙනම් දෙයක් බාහිරින් අපි හිතන දේවල් කොහෙවත් හම්බ වෙන්නේ නැහැ කියුවේ ඒක. අපි හිතන චිත්තයක් මේසයක් පුටුවක් යන චිත්තයක්. දැන් සුදු ජාතිකයෙක් හිටියොත් මෙතන කියන්නේ ටේබල් චෙයා. ඒතකොට එතනසේ શબ્දයක්. ඒතකොට චීන ජාතිකයෙක් හිටියොත් තව શબ્දයක්. શબ્දයක් තුල දෙයක් නැහැ. අන්න ශබ්ද වර්ණ එකතු වෙලා හදාගත්ත මේ චිත්තය තුළ සත්‍යයක් නැහැ. පුටුවක් කියලා මේසයක් කියලා චිත්තය තුළ සත්‍යයක් නැහැ. අපි කතා කරන කිසිම භාෂාවක් එතකොට සත්‍යයක් නෙමෙයි බොරුවක් මායාවක්. එතකොට මෙලව පරලව දිව්‍ය ලෝකයන් නිර්යක් අපි හිතන හැම එකක්ම සංඛාරයක්. මොකද මේ විඥාන මායාවෙන් මවන කිසිවක්ම බාහිරක නැහැ. සංකතයක් ඒ පටිච්ච සමුප්පාන වූ ශබ්ද වර්ණ වලින් එකතු වුණු ඒ ස්පාක් වලින් එකතු වුණු ඒ සෙන්සර්ස් වලින් ආපු දෙයක් කොහෙවත් හම්බ වෙන්නේ මේසයක් පුටුවක් කියලා කර ගැනීම තුලයි ලෝකයක් අපි හදාගෙන ඒ ලෝකෙව අපිම හිර වෙලා එයින් හටගත්තේ එයිම හිර වෙන්නේ කියන වගේ මේ තුල අපි එයින්ම හදාගෙන එයින්ම දුකට වැටලායි තියෙන්නේ. ඒතර මේ කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි මෙතනම හදාගෙන මෙතනම දුකට වැටෙනවා. අපේ හිත ඇතුලේ සියල්ල තියෙන බාහිර නෙමෙයි. අපි හිතනවා මේ මෙයා හොඳ නෑ මෙයා හරි නෑ මේක වැරදි මේක හොඳයි කියලා අපි හිතනවා. අපි හිතන දේ අපේ සිතුවිල්ලක් මිසක් බාහිර එකක් නෙමෙයි. Taman දුක් විඳින්නේ Tamanගේ හිතේ සිතුවිලි නිසායි. ඔය දරුවා ඉන්නේ එළියේද හිතේද? හිතේ. එහෙනම් හිතන දෙයක් මිසක් දරුවා කියලා හිතනවා මිසක් කවදාවත් අපිට දරුවෙක් හම්බෙලා නැහැ. ඒකයි තිබහයි කියන්නේ හිත උනාට හිත වතුර බොන්න බෑ. හිත වතුර බීලත් නැහැ. බඩගිනි කියන්නේ හිත උනාට හිත බත් කාලත් නැහැ. ඇවිදිනවා කියන්නේ හිත උනාට හිත ඇවිදලත් නැහැ. හිතට කවදාවත් එකක්වත් කරන්න බෑ. මේ හිතට එළියට එන්න බෑ. දැන් හුස්ම නැති වෙනකොට නැති වෙන්නේ මොකද්ද? මේ හිත. හිතනම් නැති වෙන්නේ. හිතට කවදාවත් මොකුත් හම්බ වෙලත් නැත්තම් මේ සිත මොකද්ද මායාව. මායාවකට අපි කොටු වෙලා ඉන්නේ. අන්න ඒක දැක්කොත් ඒ මායාවෙන් මිදෙනවා. අන්න සදා අමරණීයයි. ඒකට මරණයක් නැහැ. මේ සිත හැම මොහොතෙම ඇති වෙනව නැති වෙනව. එක දිගට තියෙන හිතක් නැහැ. ක්ෂණයක මරණය දකිනවා. ෂණයක් ෂණයක් පාසා ඉපිදි ඉපිදි නැති වෙන සිත් પરම්පරාව දකින්න කෙනෙකුට කවදාවත් මරබියක් ඇති වෙන හේතුවක් නැහැ. සදා අමරණීයයි කිව්වේ අන්නේ නිසයි. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යද්ද සබ්බ සංකාර සමතෝ ඒමයි සාන්ත ඒමයි ප්‍රණීත ඒ දකින කෙනාගේ සියලු සිතුවිලි සමතේ වෙනවා. හරයක් නැති වෙනවා. සබ්බූපදී පටිනිසග්ග අල්ලගත්ත දේවල් සියල්ල අතහැරිලා. විරාගෝ නිරෝධෝ නිබ්බාන. අන්න තණ්හාව නැති වෙන්නේ ඒ ආශ්‍රව කෙලෙස් ඡය වෙන්නේ මේ සත්‍ය දැක්කොත් පමණයි. දම් වැටේනවා. ඊටාම වටින පැහැදිලි කිරීමක් මේ තුල තියෙනවා. මේ කජ්ජනීය වග්ගයේ හැමෝම අධ්‍යයනය කරන්නේ. මේ කජ්ජනීය වග්ගය තුල තියෙන ආත්මය හැදෙන හැටි. ඇත්තටම ආත්මය කියන්නේ බොරුවක්. මායාවක්. මෙලොවක් පරලොවක් කවදාවත් ඔබට හමු වෙන්නේ මේවා හොඳින් අධ්‍යයනය කරත්. න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසන න විඥානත න ආකිඥාන න සන්න න සංඥාතන නායන් ලෝකෝ මෙලවක් නැහැ. මේ බුදුන් වහන්සේ දේශනා කරා. න පරලෝකෝ පරලොවක් නැහැ. බුදුන් වහන්සේ දේශනා කරා. බුදුන් වහන්සේ කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් කියලා ගන්න එපා. මේ ශුන්‍ය ස්වභාවය තුල අවබෝධයටපත් වෙනොත් ඒ ස්වභාවය තුල ඔබටත් ඒක දැනෙන්න ගන්නවා. ඒ කිසිවක් නැති බව. නායන් ලෝක න පරලෝක න උබෝ චන්දිම සූර්යෝ න ගතින් අදාමි න ගතින් න තිතින් න චුතින් න උපත්තින් අපටිත්තන්න අපවත්තන්න අනාරම්මණන් කිව්වේ ඒක. මේ සේවයේ සා දුක්ඛස්ස. එයයි මහණෙනි දුකෙන් මිදෙන ආකාරය. දකින්න පුළුවන් නම් ඇස් ඇත්තෝම දකිත් කිව්වා වගේ. ධම්ම චක්කුසේ අවදි වෙනවා කියන්නේ ඒ ධර්මයේ නුවණින් දකින එකටයි. ඒ තාක් මේ සත්‍ය කිසිම දෙයක් කවදාවත් ඔබට හමු වෙන්නේ කිසිම සත්වයකට මේ අවබෝධ කිරීමේ හැකියාවකුත් ඒක මනුස්ස ආත්ම භාවයකදීම පමණයි සිදුවන්නේ. එහෙමනම් මේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඔබ ඊටාම වාග්යවන්තයි. ඔබ ওই දුර්ලභ වූ මනුස්ස ආත්මෙත් ලැබිලා ඒ දුර්ලභ වූ මනුස්ස ආත්මේ ඒ දුර්ලභ වූ සද්ධර්ම ශ්‍රවණයක් තියෙනවා නම් ඒ දුදේ දුර්ලභ වූ ඒ ෂණ සම්පත්තියක් තියෙනවා නම් මේ ෂණේ විතරයි කියලාත් ඔබ දකිනවා නම් මේ ධර්මය ඇහෙනවා නම් සද්ධර්මය ඇහෙනවා නම් ඒ දුර්ලභ මනුස්ස ආත්ම භාවයත් තියෙනවා නම් ඔබ කොයිතරම් වාග්යවන්තද? ඔබ කිසිම දෙයකට ගිනි ගන්න නැති පුදුමාකාර සිසිල් වීමක ඔබ ඇත්තටම සුවපත් වෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං කියව යන්නේ නිසා. එයමයි සාන්ත, එයමයි ප්‍රණීත. තෙරුවන් සරණයි. පන්න අවිජ්ජා අනිච්චා සංකතා පටිච්චසමුප්පන්න. ඥානතෝ එවං පස්සතෝ අන්තරා ආසවණක්කයා හෝති. එතකොට මේ පැහැදිලි කිරීම අපිට පේනවා. ඒකයි මහණෙනි මෙසේ ඒ සංස්කාරද අනිත්‍ය සංකතේ පටිච්චසමුප්පන්නේ දැන් සංකාර ඒ මේ ඒ තෘෂ්ණාද අනිත්‍ය සංකතේ පටිච්චසමුප්පන්නේ වේදනාව අනිත්‍ය සංකතය පටිසම්පන්න ස්පර්ශය අනිත්‍ය සංකතය පටිසම්පන්න. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධය තමයි මෙතනදී මේ එකින් එක එකින් එක ගන්න අනිත්‍ය සංකතය පටිසම්පන්නයි කියලා. මොකද දෙයක් කියලා ගන්නකොට ඒක පොත මේ සඳහන් කියලා ඒක ස්කන්ධයෙන් හැදෙන ස්කන්ධයම කියනවනම් ඒ සියල්ලම වචනෙන් වචනේ ඒකම දේම කියන්න පුළුවන්. එතකොට මේ සූත්‍රයේ මෙතනදී සිංහලෙන් ලියලා තියෙන මෙන්න මේ වාක්‍ය අපිට සිද්ධ වෙනවා. ඒ වාක්‍ය ඔබ ඔබට පෙන්නන්න ඒ වාක්‍යයේ සූත්‍රය තුල නැති බව තේරුම ලියනකොට දාලා තියෙන බව. ඒක තමයි